දෙවෙනි ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේ දැන් උපේක්ෂා සහගත සිටිවිල්ල සිටිවිල්ලේ අපි ඉන්නකොට මම මේක ඇත්තටම මේ ධර්ම දේශනාවකදීද මම අහපු එකක් වගේ මට මතකයක් තියෙනවා දැන් අපි හිතමු සිව්පාවේ අපි හිතමු බලලෙක් කුරුල්ලෙක් අල්ලන්න යනකොට අපි අපිට අවස්ථාව තියෙනවා ඒ සතාව බේරගන්න කුරුල්ලව කුරුල්ලව බේරගත්තා කියන්නේ බලලගේ බඩගින්න අපි බැලැක්කු මේ ඒක නියන එක වැලැක්කුවා හැබැයි කුරුල්ලගේ ජීවිතේ බේරුවා. හැබැයි කුරුල්ලටත් එතන පළ දෙන්නාවේ පෙර මේ කර්ම විපාකයක් වෙන්න පුළුවන්. එතකොට අපි එතෙන්දී අපි අර අවත් මේ කියන්නේ මේ ඥානයක් නැතුව දෙයක කරන්නේ. එහෙම නැත්නම් අපි ඒක දිහා එහෙම බලන් ඉන්න ඕනේද? නැත්නම් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේද? අපිට මේ ඥාන සම්ප්‍රයුක්තව ඒකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියන මොකක්ද අපි ජීදී පිළිවෙත මොකක්ද අපි රකින්න ඕනේ කියන එක තමයි දැනගන්න ඕනේ සවන්හස් අවශ්‍යයි. දෙවැනි ප්‍රශ්නය ඔව් දෙවැනි ප්‍රශ්නය අර සතෙක් අල්ල ගන්නකොට ඒක නිදහස් කිරීම සම්බන්ධව. එතකොට ඒ කාරණයක් අපි තේරුම් ගන්නට ඕන සතෙක් දැන් මාංශ භක්ෂණය කරන සතෙක් අපි හිතමු දැන් බලලෙක් අපි හදන gedara හදන බලලෙක් නම් කුරුල්ලෙක් අල්ලනකොට ඒක වැලැක්වුවයි කියලා ඒකේ ලොකු ගැටලුවක් අපිට පේන්නේ මොකද බලලා කියන්නේ මාංශ භක්ෂක සතෙක් පමණක් නෙමෙයි ඌට gedara හදන සතෙක් නම් ඌට තව කන්න જાති තියෙනවා. ඒ නිසා අර කුරුල්ල අල්ලන එකෙන් වැළක්ුවයි කියලා හාමතේ මැරෙන්නේ නැහැ. හැබැයි ඊට එහා ගිහිල්ලා අපට පේනවා දැන් ගැරන්ඩියෙක් නයෙක් වගේ ඒ කෙලින්ම මාංශ භක්ෂක සත්වයි. ඊට කොටියෙක් සිංහෙක් වගේ කෙලින්ම මාංශ භක්ෂක සත්වයි. ඒ සතෙක් ගොදුරක් අල්ල ගන්නකොට අපි ඒක වැළැක්විය යුතුද වැළැක්විය හැකිද කියන ප්‍රශ්නය හුඟක් දෙනෙක් තුල මතුවෙනවා. ඒක වැළැක්විය හැකි සීමාවක් තියෙනවා. මොකද්ද සීමාව? ඒ ඒ සතා අර මාංශ භක්ෂක සතාගේ ග්‍රහණයට තවම නතු වෙලා නැතිනම් අපි හිතමු දත් වලින් කටින් නම් ග්‍රහණය කරගන්නේ තාම දත් පාරවල් වැඳිලා කටින් අල්ලගෙන ග්‍රහණය කරගෙන නැති තාක්කල් අපට අර ප්‍රාණියාගේ ජීවිතය ආරක්ෂා කිරීමේ සබාධම තුල ඉඩක් තියෙනවා. අන්නේ ඉඩ අපට පාවිච්චි කරන්න පුළුවන් අර සතාගේ ජීවිතය රකින්න. එතකොට අපි ගොදුරක් විනාශ කළා වෙන්නේ නැහැ. තාම ඒ සතාගේ ගොදුරක් බවට පත් වෙලා නැහැ. නැති නිසා. දැන් ගැරණියෙක් ගෙම්බෙක් පසුපස හඹාගෙන යනවා දැක්කොත් අපට පුළුවන් මාර්ගය වෙනස් කරලා අර ගැරණියාගෙන් ගෙම්බා බේරගන්න. හැබැයි ගෙම්බා ගැරණියාගේ කටට හසු වෙලා දත් පහරවල් වැදිලා නම් දැන් එතකොට ගොදුරක් කරගෙන තමන්ගේ කියලා අයිති කර. ඊට පස්සේ අපට අර උට භූමි තෙල් ගහලා වැලි ගහලා දණ්ඩෙන් පහර දීලා ඒ සතාව අයින් කරන්න අයිතියක් නැහැ. එහෙම අයින් කරන්න ගියයි කියලා යහපතක් වෙන්නේ නැහැ. ගැරඩියාට තලලා අකුසලයක් කරගන්නවා. ඔහුගේ ගොදුර නැති කරලා අකුසලයක් කරගන්නවා සහ අර සතාට විසදර පහර වැදුනෙන් පස්සේ ඌ විඳවලා නැරෙනවා ඊට. ඒ නිසා නිකන් අහක යන කර්ම ගොන්නක් කරගන්න අත ගහන්න වෙන්නේ අර අදි සංවේදී බවත් එක්ක. ඒ නිසා අපි තුළ සංවේදී බව තියෙන්නට පුළුවන්. හැබැයි මේ මගේ අමාරුව සංසිඳව ගන්න අර සතා මුදවලා හරියන්නේ නැහැ. ඒ සතාගේ දිවි රකින්නට ඒ සතා මුදවන්නට. ඒ සඳහා අපට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් සමබර වෙනවා. ඒ නිසා මාංශ භක්ෂක සතෙක් තව ගොදුරු කරගත යුතු සතෙක් හඹාගෙන යනවා නම් තවම ගොදුරක් බවට පත් වෙලා නැති තාක් අපට මුදවන්නට අයිතියක් තියෙනවා. ඒක පාපයක් නෙමෙයි. මොකද ඒක වළක්වන්නට යාමෙන් අර මාංශ භක්ෂක සතාට අපි හිංසාවක් කරන්නෙත් නෑ. අර සතාගේ ජීවිතය ආරක්ෂා කිරීම තුළ අපි කුසලයක් සිදු කරනවා. හැබැයි ගොදුරක් බවට ග්‍රහණය කරගෙන අවසාන එතනින් එහාට අපි තුල අනුකම්පාවක් ඇති වුණා අපට අමාරු වුණා කියලා කරන්න දෙයක් නැහැ. අපිට නිහඬ වෙන්න සිද්ධ වෙනවා. එතනින් එහාට වළක්වන්නට ගියොත් තමයි අර ආහාරය අහිමි කිරීම සහ ඒ විතරක් නෙමෙයි ග්‍රහණය කරගත්තු සතෙක් මුදවන්න ගියන් පස්සේ මට ලොකු අරගලයක් කරන්න එතකොට අර මාසභක්ෂක සත්වයාට සමහරලාට පීඩා කරන්න. එතකොට එක සතෙක් මොදවා ගන්න ගිහිල්ලා තව සතෙකුට හානි කරන්න සිද්ධ එතකොට අන්න ඒ වගේ ගැටලු මතුවෙනවා. ඔව්. දැන් අපි හිතමු දැන් මිනිස්සෙක් වගේ සතෙක් කොටියෙකුට සිංහයෙකුට ගොදුරු වෙලා හිටියොත් එතන తත්වය වෙනස්. දැන් කොටියා සිංහයා කියන්නේ මාංශභක්ෂක සතෙක් තමයි. හැබැයි මිනිස්සයා ඒ ඒ සතාගේ ගොදුරක් කියලා අනිවාර්ය තත්වයක් නැහැ. සහ අපට අර පොඩි සතෙක් දැන් ගෙබ්බෙක් අල්ලගත්තන් පස්සේ ඌට විසදල වැදුනන් පස්සේ අපට රකින්න බෑ. හැබැයි මිනිස්යාට හානි කරන්න යනකොට අපිට රකින්න පුළුවන් උපරිම తත්වයේ දක්වා. ඒ කියන්නේ මිනිස්යාගේ ජීවිතේ තවම රැකිලා තියෙනවා නම් අපිට ඒ මිනිස්යා මුදවා ගැනීමේ යුතුයකමක් පවතිනවා. මොකද ඒ මිනිස්යාව ගොදුරු කරගෙනයි කොටියා සිංහයා ජීවත් වෙන්නේ කියලා නියමයක් නැහැනේ. ඒ සතාගේ ගොදුරු වෙන සත්වය වෙනම ඉන්නවා. එතකොට මේ මිනිස්යා කියලා කියන්නේ මේ අහඹු පහර දීමක්. එහෙම නැත්නම් අහඹු ප්‍රශ්නයක් එතන ඇති වෙලා තියෙනවා. ඊළඟට මිනිස්යාව අර විසදල වැදිලා තිබුණා වුණත් අපට පුළුවන්කම තියෙනවා ප්‍රතිකාර කරලා මේ මිනිස්යාගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඉතින් ඒ නිසා මිනිස්සෙක් අර වගේ සර්ප දෂ්ටයකට හෝ එහෙම නැත්නම් පිඹුරෙක් වෙලාගෙන හෝ එහෙම නැත්නම් කොටියකට සිංහයකට ගොදුරු වෙන්න යන අවස්ථාවක් වුණොත් ඒ සතාට හානියක් නොකොට දැන් අපි තුන් පිඹුරෙක් වෙලාගෙන ඉන්නවා නම් ඒ පිඹුරා කෑලි කෑලි වලට කපලා මිනිස්සයා බේරගත්තොත් ඉතින් <laughs> මිනිස්සයා බේරගැනීමේ යම් කුසලයක් තියෙන්න පුළුවන්. හැබැයි පිඹුරා ඝාතනය කිරීමේ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. ඒ බඳු තැන්වලදී ඒ පිඹුරක් නොමර මිනිස්සයා බේරගන්න පුළුවන් නම් තමයි වඩාම උසස් කුසලයක් වෙන්නේ. ඒ නිසා ගොදුරක් කියලා කියන්නේ මොකක්ද කියන එක හඳුනාගෙන තමයි අපිට එතනදී කටයුතු කරන්න වෙන්නේ. අපිට රකින්න පුළුවන් සීමාවල් තියෙනවා. ඒ ප්‍රමාණය තුල අපිට රකින්න පුළුවන්.